දේශනාව සුපින්නතුනි අද ධර්මාං ශාස්ත්‍රනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ පස්්‍යාල මුර්තවල ධර්ම චක්‍රාරාමාධිපති එල්ලක්කල මීපිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය ආපිටිගම විජිත ස්වාමීන් වහන්සේ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 භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තේ සාදු සාදු සතාගත ලෝකුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රද්ධාවන්ත ඉන්නවා. ඉතින් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්ත සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ එන මහා කස්සපත්තේර බොජ්ජංග මහා කස්සපත්තේර බොජ්ජංග සූත්‍ර ධර්මය එතකොට පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්නේ නැද්දී රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නදී තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. විශේෂයෙන් රජගහනුවර කියලා කියන රාජගිර මහා මන්දාතු ගෝවින්ද ආදී මහා රජවරු රාජ්‍ය කරපු නිසා තමයි රාජගිර කියලා කියන්නේ රාජගෘහ රාජගහ කියන වචනේ pāli වචනේ රාජගෘහ කියන එක සංස්කෘත වචනේ සිංහලෙන් අපි කියනවා රජගහ කියලා. රජගහ නුවර. එතකොට මහා මන්දාතු ගෝවින්ද ආදී මහා ගෝවින්ද ආදී මහ රජවරු අධිපන්තන. ඉන්නක්නි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන වැඩ ඉන්න කාලේ රජගහ නුවර නැත්නම් රාජගිර බොහෝම දියුණු ඒ වගේම ජනගහණයෙන් පිරිච්ච ප්‍රදේශයක් නගරයක් බවට පත් වේ. ඒ වගේම තමයි චක්‍රවර්ති රාජාදී මහෝත්තමයන් වැඩ ඉන්න කාලවල බොම ජනාකීර්ණ ශස්ත්‍රයක දියුණු නගරයක් හැටියටයි අට කතාවල සඳහන් කරන්නේ රජගහනුවර ගැන. බුද්ධ ආදී චක්‍රවර්ති රාජාදී ඒ උතුමන් වහන්සේලා නොමැති කාලවල ජන ශූන්‍යයි රජගහනුවර. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මුල්ම ආරාම පූජාව හැටියට වේල්වනාරාමයේ පිළිගන්නේ ඒ රජගහ නුවර පිහිටි වේල්වනාරාමය. ඒක තමයි ප්‍රථම ආරාම පූජා. ඉතින් උන්වහන්සේ වේල්වනාරාම ගඩේ ඉන්නේ. වේල්වනාරාමය කියලා කියන්නේ වේලු කියන්නේ උණ ගස්. ගස් වලින් තිබිච්ච අලංකාර වනය. ඒකට තව වචනයක් පාවිච්චි කරනවා කලන්දක නිවාපේදී. පෙර රජ කෙනෙක් තුන්වත්නි හොඳට සුරාවෙන් මත් වෙලා ගහක් යට බුදියගෙන ඉන්නකොට වෙරි වැටිලා හොඳටම වෙරි මතින් ඉන්නකොට නිදාගෙන ඒ අහල ගහක තිබිච්ච හුඟාකින් නැත්තම් ගස් දෙනකින් මේ සුරා ගඳ දැනිලා කළු පාට නාගයේ සර්පයේ රජ්ජුරුව පැත්තට ඇදෙනවා. මේ සුරා මත් වෙලා තියෙන්නේ රජ්ජුරුව නිදාගෙන ඉන්න සුරා ගඳට. ඉතින් මේක අහලා හිටපු ගහක වෘක්ෂ දේවතාවෙක් දකින්නවා දැන් මේ රජ්ජුරුව මහ විපරතකටපත් වෙන්න යන්නේ. ඒ නිසා මේ රජ්ජුරුව දේර ගන්න ඕනේ කියලා මේ දුක්ඛ දේවතාව ලේනකුගේ වේශයක් අරගෙන රජුරුවන්ගේ කන ළඟට ගිහිල්ලා කෑ ගහලා රජුරුවන් ඇහැරෙන විදිහට කෑ ගැහුවා. රජුරු ඇහැරුණා. එතකොට අර නයා නැතර වුණා. රජුරුව දැක්කා මේ ලේන ඇවිල්ලා කෑ ගහලා කන ළඟියා. තමන් දෙසට ආපු නයා එහෙම නැතර වුණා. මගේ ජීවිතය දේරුවේ මේ ලේන. ලේනට පාලියෙන් කියන්නේ කලන්දක කියලා. එනිසා එදා ඉඳලා රජුරෝ නියම කළා ලේනුන්ට ආහාර පාන ලබා දෙන්න. මේ උයන ලේනුන්ට අබේ දානය කරපු ස්ථානයක්. ලේනුන්ට සලකන ස්ථානයක් බවට පත් වුණා. ඒ නිසා තමයි කලන්දක නිවාපය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නතුණි මේ වේළුවනාරාම වැඩ ඉන්නේ නැද්ද උන්වහන්සේට ආරංචි වෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙලා පිප්පලී ගුහාවේ වැඩ ඉන්නවා කියන්නේ. එතකොට මේ පිප්පලී ගුහාවේ වැඩ ඉන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දකින්ද බලන්ද සැපසනීප බල හොයන්ද බලන්න බුදුරජාණන් වහන්සේ හවස් කාලේ පින්වත්නි මේ පිප්පලී ගුහාවට වැඩි පිප්පලී ගුහාව කියන්නේ එක පැත්තකින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වත්නි මහාන වෙන්න කලින් පිප්පලී මානවකයේ හැටියටයි හැදුනේ. බුදුරජාණන් වහන්සේ හා සමාන රූපයක් ඇති කෙනෙක් විතරක් නෙමෙයි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ සමග සිවුරු මාරු කරගෙන පෙරෙවි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඊටාම වටින සිවුරක් හම්බ වුණා. ඉතින් ඒ සිවුර පරවගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ බොහොම රෝක්ෂ පාංශු කෝලක චීවරයක් පරවගෙන ඉන්න බුදුහාඳුරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා කාශ්‍යප ඔය සිවුර නම් ඊටාමත්ම හොඳ බව පේනවා. ඒකට බොහොම සැහැල්ලු බව පේනවා. කියලා කිව්වහම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනේ තමන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් මනාපනම් මා කෙරෙහි අනුකම්පාවෙන් මා දරාගෙන ඉන්න මේ සිවුර භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නාසේක්වා භාග්‍යවතුන් වහන්සේ දරාගෙන සිටින ඒ පාංශ පූර්වක රෝක්ෂ චීවරය මට ලබා දෙන සේක්වා කියලා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉල්ලීමක් කළා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිවුර මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දීලා උන්වහන්සේගේ සිවුර තමන් වහන්සේ පරවගත්තා. ඉතින් මේ වගේ බොහෝම මේ විසුද්ධි දේව මහරහත් මහා කාශ්‍යපයන් වහන්සේ අසනීප වෙලා ඉන්නවා පිප්පලියේ ගුහාවේ. අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අහනවා මෙහෙම. කච්චිතේ කස්සප කමනීයං කච්චියාපනීයං කච්චි දුක්ඛා වේදනා විහෙතු කාශ්‍යප දැන් කොහමද ඔබට දැන් සනීපද ඒ වගේම ශරීරය පවත් ගන්න පුළුවන්ද? අසනීපය අඩු වෙනවද, වැඩි වෙනවද? ආදී හැටියට මේ සුවදුක් ਵਿਚාර. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මට හරි අපහසුයි දැන්. නමේ භන්තේ කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා ස්වාමීනි මට මම දැඩිව ගිලන් වෙලා ඉන්නේ මට හරි අමාරුයි ශරීරේ පවත්ත ගන්න. දාහනේ වළඳන්න හරි අමාරුයි. නැගිටලා යන්න හරි අමාරුයි. එන්න එන්න එන්න එන්නම මේ වේදනාව වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැහැ. අනේ පින්නතුනි ඔහොම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ ධර්මය නැමැති ඖෂධය ලබා දෙන්නයි මේ වෙලාවේ සූදානම්. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා සත්‍යමය කස්සප බොජ්ජංග. මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. දැන් විසුද්ධි දේව මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කාශ්‍යප මම සප්ත බොජ්ජංග ධර්මයන් මනාකොට දේශනා කරලා කියලා තියෙනවා. ඒ වගේම උපදවන ලද ඒ වගේම නැවත නැවත උපදවන ලද පුරුදු පුහුණු කරන ලද විශිෂ්ටසේ දතයුතු සත්‍ය ධර්මයන්ගේ වටහා ගැනීමට ආර්ය මාර්ගයේ පිනිස නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසමම බොජ්ජංග ධර්ම දේශනා කියලා තියෙනවා හතක්. දැන් පින්වත්නි මේ සප්ත බොජ්ජංග ධර්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුවය පිණිස අසනීපයෙන් නැගී සිටීම පිණිස ආයුරාරෝග්‍ය සම්පත්තිය පිණිස නිදුක් නිරෝගී භාවයේ පිණිස බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. දැන් මේ බොජ්ජංග ධර්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩපු දේවල්. බොජ්ජංග ධර්ම වඩලා තියෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. එතකොට මේ බෝධි අංග බෝධි අංග කියන වචන දෙක එක්කහු වෙලා තමයි බොජ්ජංග කියලා හැදෙන්නේ. බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඒ ලබන ක්‍රම තුනක් තියෙනවා සම්මා සම්බුද්ධත්වයේ තුලින් පසේ බුද්ධත්වයේ තුලින් රහත් බෝධිය තුලින් එතකොට එහෙනම් ලෞතුරා බුදු වෙන්න නම් පසේ බුදු වෙන්න නම් මහා රහත් නැත්තම් රහත් බෝධිය සාක්ෂාත් කරගන්න නම් සම්පූර්ණ කළ යුතු පිරිය යුතු අංග තමයි අර සප්තබොජ්ජංග කියලා කියන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සප්ත බොජ්ජංග සම්මදක්ඛාත සම්මදක්ඛාතා කියලා කියන්නේ මනාකොට විපරීත නැතිව අවිපරීත වශයෙන් කියපු දෙයක් සම්මදක්ඛාත අක්ඛාත කියන්නේ කියනවා සම්මා කියලා කියන්නේ මනාකොට එතන හැපිල්ලක් විපලසර භාවයක් අවුලක් වියවුලක් නොතේරෙනකමක් මොකක්වත් නැහැ මනාකොට උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකයි සම්මදක්ඛාතා. මයා මා විසින් සම්මදක්ඛාතා මනාකොට කියලා තියෙනවා. කියන ලදී භාවිතා වඩලා තියෙනවා. විවේක නිස්සෘත විරාග නිස්සෘත නිරෝධ නිස්සෘත හැටියට භාවිතා කරලා තියෙනවා වඩලා තියෙනවා උපදවනලා උපදවලා තියෙනවා ඒකයි භාවිතා කියන වචනේ කියන්නේ වඩලා තියෙනවා වඩන ලද ඒ වගේම තමයි බහුලී කතා බහුලී කෘත බහුලී කෘත කියලා කියන්නේ නැවත නැවත උපදවලා තියෙනවා පුරුදු පුහුණු කරලා තියෙනවා එනිසා මේකෙන් පේනවා මේ සප්ත බොජ්ජංග ධර්ම මේ ආර්යයන් වහන්සේලා වඩපු නැවත නැවත නිතර නිතර පුරුදු පුහුණු කළ යුතු කරන ධර්මතා බව. බහුලී කතා කිව්ව එකයි නැවත නැවත පුරුදු පුහුණු කරන ලද. අභිඥාය අන්න පින්වත්නි විශිෂ්ටසේ දත යුතු සත්‍ය ධර්මයන්ගේ අවබෝධය පිණිස වටහා ගැනීම පිණිස මේවා හේතු වෙන්නේ මේ සප්තබොජ්ජංග විශිෂ්ටසේ දත යුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දත යුතු සත්‍ය ධර්මයන් චතුරාර්ය සත්‍ය ඒ සඳහා ඒ අභිඥාව පිණිස මේ සප්ත බොජ්ජංග ධර්මයන් උපනිශ්‍රය වෙනවා හේතු වෙනවා උදව් වෙනවා උපකාර වෙනවා ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතනින් සඳහන් කරනවා සම්බෝධාය ආර්ය මාර්ගය පිණිස ආර්ය මාර්ගය පිණිස හේතු වෙන එකක් මේ සප්තබොජ්ජංග නිබ්බානාය නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වෙනවා මේ සප්තබොජ්ජංග ධර්ම මොනවද මේ සප්තබොජ්ජංග ඔන්න භාග්‍යවතුන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට දේශනා කරනවා සති සංබොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සති සම්බොජ්ජංගය මේ බොජ්ජංග සූත්‍රයේ පිරිත් පොතේ තියෙනවා හැමෝටම මේක අහලා පුරුදුයි සති දැන් මේ මේවා පරිවර්තනය කරනකොට මේවා ගැන අපි තේරුම් ගන්නකොට හරි පරිස්සම් වෙන්න ඕනේ සති කිව්වහම මොකද්ද අපිට කෙලින්ම සිංහලට පරිවර්තනය වෙන්නේ සති සිහිය. දැන් එහෙම සිහිය කිව්වට ඒක හරියන්නේ නැහැ. මෙතන බලාපොරොත්තු වෙන්නේ මෙතන සතිය කියලා කියන්නේ මොකද්ද? මාර්ගඥාණයට හේතු වන සිහියයි. වෙන සිහි නෙමෙයි. මාර්ගඥාණය සඳහා හේතු වන සිහියටයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. දැන් සති සම්බොජ්ජංග. එතකොට වෙන වෙන අර්ථ මේකට කියන්න බෑ. එහෙනම් මාර්ගඥානයට හේතු වෙන සිහියේ කොහොම එකක්ද? එය පින්වත්නි සතර සතිපට්ඨානයෙන් යුක්ත වන සිහියයි. සති සම්බොජ්ජංගය යනු මාර්ගඥානයට හේතු වන සතර සතිපට්ඨානයයි නැත්තම් සතර සතර සතිපට්ඨානයි. එහෙනම් සතර සතිපට්ඨානයෙන් කරන්නේ මොකද්ද? ඒ බොජ්ජංග ධර්මයන් කර සති සම්බොජ්ජංගයෙන් කරන්නේ මොකද්ද? පාපයට හිත වැටෙන්න දෙන්නේ නැතුව පාපයට නරකට අකුසලයට වැටෙන්න නොදී හිත කුසල පක්ෂයේ ගමන් කිරීම සිදුවීම. පාපයට වැටෙන්න දෙන්නේ නැතුව අකුසලයට වැටෙන්න දෙන්නේ නැතුව කුසලයෙහි ගමන් කිරීම සඳහා හේතු වන ධර්මය තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. අපි දන්නවා සතර සතිපට්ඨානේ ඒව විස්තර කරන්න උවමනා කරන්නේ නැහැ මේ කාලයේ ප්‍රමාණවත් නැහැ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සනා ධම්මානුපස්සන. ඒක තමයි සතර සතිපට්ඨානෙ. දැන් පින්වත්නි එතකොට මේ මාර්ගඥාණයට හේතු වෙන සිහිය තියෙන කෙනා ඊළඟට මේ ඊළඟට සඳහන් වෙන්නේ ධම්ම විචේ සම්බොජ්ජංගේ. දැන් මේවා මේ අපි එක එක අපි එක එක එක එක අපි වෙන් වෙන් කරලා කතා කළාට මේවා එකට එක සම්බන්ධයි. දැන් සතර සතිපට්ඨානයේ යුක්ත වෙන කෙනා එහෙම නැත්නම් මාර්ගඥානයට හේතු වන සතිය ඇති කෙනා ඊළඟට ඔහු ඒත් එක්ක වඩනවා ධම්ම විචේ සම්බොජ්ජංගය. අර මං කියවනේ කායානුපස්සන ආදී මේ සතිපට්ඨානයෙන් ඉන්න කෙනා ධම්ම විචේ කරන්නේ මොකද්ද? මේ රූප අරූප සියලු ධර්මයන් මේ සම්මුතියෙන් ප්‍රඥප්ති වලින් බැහැර වෙලා එයා දකින්නේ ස්කන්ධ ධාතු ආයතන හැටියට. ස්කන්ධ ධාතු ආයතන හැටියට දකිනවා. ඉන්ද්‍රිය සත්‍ය හැටියට දකිනවා. හේතුඵල නැත්තම් පටිච්ච සමුප්පාද ත්‍රිලක්ෂණාදී වශයෙන් පිරිසිඳ දැකීමේ තේක්ෂණ ඥානය තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ නැවත සිහිපත් කරපුවාම අපේ මේ රූප අරූප සියලු ධර්මයන් අපේ ඒවා පණ පැනවීම කරගෙන තියෙනවා සම් සම්මත කරගෙන තියෙනවා සම්මුතිය තුල තියෙනවා සම්මුතිය අතහැරලා සම්මුතිය බිඳ හැරලා එහෙනම් මේ ලෝකයේ සත්වයා රූපාරූප ධර්මයන් පිළිබඳව දකින්නේ කොහොමද ස්කන්ධ වශයෙන් දකිනවා ඒ වගේම ධාතු වශයෙන් දකිනවා පඨවි ආපෝ තේජෝ වායෝ රූප වේදනා සංඥා සංකාර විඥාන චක්කුසෝත ගාන ජීවා කාය මන ආයතන හැටියට ඔය විදිහට පටිච්ච සමුප්පාද ත්‍රිලක්ෂණ ආදී වශයෙන් දැකීමේ තීක්ෂණ එහෙම නැත්නම් තියුණු ඥානය තමයි ධම්ම විචය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න දැන් මේ සූත්‍රය ඇහෙනකොට පිරිත් දේශනා කරනකොට සති සම්බොජ්ජංග කියනකොට අපේ හිතේ ඇති මතක් වෙනවා නම් මේ සතර සතිපට්ඨානයයි මේ කියන්නේ කියලා. කායාන කාය ආනුපස්සනා වේදනානු චිත්තානු ධම්මානු කියන මේ අවස්ථා තුල මනාකොට සිහිය පිහිටුවා ගැනීම මාර්ගඥානයට හේතු වන සිහිය ගැනයි මේ කියවෙන්නේ. මෙහෙම දැනගත්තාම පින්නතුනි Taman තුල මේ බොජ්ජංග ධර්මයන් ටික ටික වඩා ගන්න පුළුවන්. එහෙම බොජ්ජංග සති සම්බොජ්ජංගයේ වඩන කෙනා තුල තියුණු නුවණක් ඇති වෙනවා. ඒ තමයි ලෝක සම්මුතිය පැත්ත කර දාලා ලෝක සම්මුතිය බිඳ හැරලා ඒ වෙනුවට ඔහු එහෙම නැත්නම් ඒ යෝගාවචරයා දකින්නේ මොකද්ද මේ ලෝකයා සත්‍යය රූප අරූප ලෝකයේ පිළිමදව දකින්නේ පරමාර්ථ වශයෙන් අන්න පරමාර්ථ වශයෙන් දකින්නේ ඒකයි ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ත්‍රිලක්ෂණාදී වශයෙන් දකින්න. එහෙම දකින්න කෙනා තුල ඒ සඳහා පින්වත්නි බලවත් වීරයක් ඇති වෙනවා. ඒකට කියනවා විරිය සම්බොජ්ජංගිය කියලා. දැඩි වීරයක්, බලවත් වීරයක් තියෙනවා. වීරය තියෙන්න ඕනේ. දැන් මේ වීරිය තියෙනකොට ඒක විරිය සම්බොජ්ජංගය. පින්වත්නි වීරිය තියෙනකොට ඊළඟට මොකද්ද වෙන්නේ? ඔහු තුල යෝග්‍යාවචරයාගේ හිත පිනා යනවා. පීති පීති සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා සඳහන් කළේ ඒකයි. දැන් මේ විදිහට භාවනාවේ යෙදෙන යෝගාවචරයාගේ හිත පින්වත්නි නිතරම පින වෙනවා. බොහොම සතුටින් ප්‍රීතියෙන් තමයි කාලය ගෙවන්නේ. සතුට ප්‍රීතිය යුක්ත හිතක් තියෙනකොට යෝගාවචරයාගේ කායික දාහය සංසිඳිලා යනවා. මානසික දාහය සංසිඳිලා යනවා. ඒකටයි කිව්වේ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා. පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ අර ප්‍රීති සම්බොජ්ජංගයේ ඇති ඇති කෙනා ඊළඟට ඔහු තුල ඇති වෙනවා කායික සැහැල්ලුව. ඒකයි කාය පස්සද්ධිය කියලා කියන්නේ. චිත්ත පස්සද්ධිය තියෙනවා හිතේ සහැල්ලුභාවය ඇති වෙනවා. 1000 කෙලස් 1000 නැත්තම් ඒ තැවිල්ල සංසිඳිලා යනවා. දැන් මේ භාවනා කරනකොට ඇති වෙන එකක් දැන් ওই ධානය ගැන කියනකොට පින්වත්නි ඔබ අහලා තියෙනවනේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පටමඥානිය කියලා එතකොට මේවට සම්බන්ධයි. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගත. ඉතින් මෙතන දැන් කියන්නේ මේ ප්‍රීතියෙන් පස්සේ පස්සද්ධිය ඇති වෙන හැටි. ප්‍රීති සම්බොජ්ජංගිය වඩනකොට මේවා එකින් එකට සම්බන්ධයි මං කියලා කිව්වා වෙන වෙනම දැන් මේ ගැන කියලා දෙන්න ඕන නිසා වෙන වෙනම කිව්වට මේ සප්ත බොජ්ජංගයන්ම පින්නතුනේ යෝගී යෝගාවචරය තුල එකින් එකට දන්වැල් පුරුක් වාගේ ඇති වෙන ඒවා. එතකොට කාය චිත්ත කියන මේ සැහැල්ලුභාවය වෙහෙස දාහය සංසිඳුනහම පින්වත්නි හිත සමාධියටපත් වෙනවා ඒකයි සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ සමාධි ඉන්ද්‍රිය බලවත් වෙනවා සමාධි බලය බලවත් වෙනවා සමාධිය කියලා කියන්නේ අරමුණේ හිත පිහිටුවීම මොන අරමුණද එහෙනම් කුසල ආරම්මණයක් සතර අර මුලින්ම කිව්ව අරමුණ සතර සතිපට්ඨානයයි. එතකොට ඔන්න චිත්ත සමාධිය ඇති වෙනවා. සමාධි ඉන්ද්‍රිය බලවත් වෙනකොට සමාධි බලය බලවත් වෙනකොට ඒ බලවත් වෙනවා කියලා කියන්නේ අරමුණේ හිත පිහිටුවා පිහිටෙව්වා ගත්තා පිහිටුවා ගත්තා කියන එක. අරමුණේ හිත පිහිටුවා ගැනීම. ඒක තමයි සමාධි බලය ඒක තමයි සමාධි ඉන්ද්‍රිය එහෙම කෙනා පින්වත්නි දැන් හිත සමව පවත්වා ගන්නවා. ඒකට කියනවා උපේක්ඛා සම්බොජ්ජංගය කියලා. తත්‍ර මජ්ජත්තතා කියලා තියෙනවානේ. తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා ආදී හැටියට ඔය මේ චෛතසික කියන දේශන චෛතසික ගැන සඳහන් කරන తත්‍ර මජ්ජත්තතා කියලා කියන්නේ එහෙනම් ඒ චෛතසිකය හිත සමව පවත්වා ගැනීම. එතකොට මේ తත්‍ර මජ්ජත්තතාවේ ඇති කරගන්නකොට කෙනෙකුගේ දැන් මේ යෝගාවචරය සමාධියටපත් වෙච්ච කෙනාගේ වීරය හීන වෙලා සමාධිය පින්වත්නි බලවත් වුණොත් වීරය හීන වෙලා සමාධිය බලවත් වුණොත් වෙන්නේ මොකද්ද? අලස බව ඇති වෙන්න පුළුවන්. ඒකයි මේ උපේක්ෂාවේ තියෙන උපේක්ෂා උපේක්ඛා සම්බොජ්ජංගයේ තියෙන වටිනාකම වීරය හීන වුණොත් එහෙම සමාධිය බලවත් වෙලා කම්මැලිකම අලස බව ඇති වෙන්න පුළුවන්. සමාධිය හීන වෙලා වීරය අධික වුණොත් මොකද වෙන්නේ? උද්ධච්චය කියන මේ ලාමක සිතුවිල්ල මේ චෛතසිකේ ඇති වෙන්න පුළුවන්. සමාධිය බල හීන වුණොත් සමාධිය හීන වුණොත් වීරය අධික වුණොත් උද්ධච්චය කියන චෛතසික ධර්මය ඇති වෙනවා. වීරය හීන වෙලා සමාධිය බලවත් වුණොත් අලසකම ඇති වෙනවා. එහෙනම් මේ දෙකම හොඳ නැහැ. ඒ දෙකම සමව පවත්වා ගැනීම තමයි తත්‍ර මජ්ජත්තතා කියලා කියන්නේ. උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒකටයි. උපේක්ෂාව සමව පවත්වා ගැනීම. දැන් පින්වත්නි මේ දේශනාව සිද්ධ කළා බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට උන්වහන්සේ මේ දේශනා කරනකොට උන්වහන්සේ වැඩූ පුරුදු පුහුණු කරන ලද ධර්මයන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් රහතන් වහන්සේලාගේ ස්වභාවයක් තියෙන උන්වහන්සේලා ලබාගත් ධ්‍යාන සමාපත්තිය ආදියට නිතර නිතර සමවැදිලා ඉන්නවා. දැන් අපි දන්නවා නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නවා බුදුරජාණන් වහන්සේත් එහෙම වැඩ ඉන්නවා. සතියක් විතර. මහරහත් උත්තමයන් වහන්සේලාත් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ ධ්‍යාන සමාපatti සුවේ විඳිනවා. එහෙනම් මේ පුරුදු පුහුණු කරපු කෙනෙකුට ඊ타ත්ම පහසුවෙන් වඩන්න පුළුවන් නේද මේ බොජ්ජංග ධර්ම ඒකයි බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සුවපත් භාවය පිණිස සුවපත් භාවය පිණිස මේ දේශනාව සිද්ධ කළේ. ඉතින් මේ දේශනාව සිද්ධ කරලා ඉවර වෙනකොට උට්ටාහි ඡායස්මා මහා කස්සපෝ තම්හා ආබාධා ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනේ පින්වත්නි සුවපත් වුණා. සුවපත් වුණා. තග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගා බුදුහාඳුරන්ට කියනවා ස්වාමීනි ඒකාන්තයෙන් මේ බොජ්ජංග ධර්ම මේ ඒ විදිහට තමන් වහන්සේ පිළිගන්නවා මේක බොජ්ජංග ධර්ම එතකොට තමන් වැඩු පුරුදු පුහුණු කළ ධර්ම එනිසා උන්වහන්සේගේ අය අර කිව්ව කාය පස්සද්දි මේවා සියල්ලක්ම සංසිඳිලා උන්වහන්සේ සුවපත් භාවයටපත් වෙනවා. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ ගේ මේ දැන් ලෙඩෙක් අසනීපයක් තියෙන කෙනෙක් රෝගියෙක් බලන්න ගියාම උන්වහන්සේ ක්‍රියා කරපු හැටි ඊටාම හොඳයි. මොකද ඒක තමයි අපිට ආදර්ශයට ගන්නම තියෙන්නේ. උන්වහන්සේ ගිහිලා ඉස්සල්ලා මොකද කළේ? සැප දුක් කියන. සැප දුක් අහලා මොකද කළේ? හිත හොඳ අරමුණක පිහිටෙව්වා. දැන් අපිට මේක තමයි ගන්න තියෙන සැප දුක් අහලා හිත ධාර්මික අරමුණක පිහිටවන එක. දැන් බොහෝ දෙනා ලෙඩ බලන්න ගියාම ඉතින් බොහොම හොඳට පින් දහම් කරගෙන ඉන්න උපාසකම්ම කෙනෙක් උපාසක මහත්මයෙක් බොහොම වයෝ වෘද්ධ වෙලා ආසනේ පෙළා ඉන්නවා. ඔන්න යනවා සීනි පැකට් එකක් හරි බිස්කට් පැකට් එකක් හරි අරගෙන. ගිහිල්ලා මොකද කියන්නේ? අනේ මෙච්චර පින්කම් කරගත්ත කෙනාට වෙච්ච වැඩේ කියලා හිත නරක කරවන ඔය බලන් යන අය කරන වැඩ. එතකොට ඒකෙන් පේනවා සම්මා දිට්ඨියේ හිටපු කෙනා මිත්‍යා දෘෂ්ටියට පත් කරනවා. එතකොට අර ඇඳේ වැටිලා ඉන්න කෙනා කල්පනවා ඒක නේන්නම් මෙච්චර කල් කරපු එකෙන් වැඩක් නැහැනේ. එයා එහෙම හිතනවා. එහෙම හිතලා මරණාසන්න මොහොතේ මිත්‍යා දෘෂ්ටිය වඩලා නිරේ උපදිනවා. අභව්‍ය තැන් වල උපදින පින්කම් කරගත්තු කෙනා. හේතුව මොකද? අන්න අර ලෙඩ බලන් යන අය මෙයාගේ මනසට දානවා මිත්‍යා දෘෂ්ටිය අනේ වෙච්ච වැඩේ මෙච්චර පින්කම් කරගත්ත කෙනා මෙච්චර දන් දීපු කෙනා මෙච්චර සිල් රැකපු කෙනා ඕන් වෙච්ච වැඩි මේ සකල ක්ලේශයන් ප්‍රහීන කළ උතුමන් වහන්සේලාත් මෙහෙම අසනීප වෙනකොට පින්නතුනි අපි ගැන කවර කතාවද මේ ශරීර යේ හැටි පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ හැටි ඒක ඉතින් නතර කරන්න බෑක ධර්මතා අසනීප වෙනවා ලෙඩ වෙනවා මැරෙනවා ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ සප්ත බොජ්ජංග ධර්මයේ දේශනා කරමින් තමන් කරපු පුරුදු පුහුණු කරපු හොඳ දේවල් සිහිපත් කිරීමක් තමයි කළේ. එනිසා මේ උතුම් වූ සප්ත බොජ්ජංග ධර්මයන්ගේ බලය ශක්තිය පින්වත්නි අදටත් තියෙනවා තමන්ගේ චිත්තසංතානවල මේ සප්ත බොජ්ජංග ධර්මයන් වඩාගෙන මේ තථාගත ශාසනය තුලින් ලබන්න පුළුවන් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට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 එල්ලක්කල මීපිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය හාපිටිගම විජිත ස්වාමීන් වහන්සේ අප හැමදෙනා සාදු මතක් දෙමු උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු